මූලාශ්‍රයේ වැඩ සිටින ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන අනිකුත් සියලුම යෝගාවතර පිළිසෙන් අවශ්‍යයි. අපි මේ පූර්ණ කාලීනව භාවනාවකදී සිටින පිළිසක් වශයෙන් ඒ භාවනාවට අදාළ මූල ධර්ම කරුණු තම තමන් අත්දකින්නා වූ අත්දැකීම් කියන මේ දෙක සමබර කරමින් ඉදිරිපත් කර ගන්නට යෙදුන මේ ධර්ම දේශනා මාලාවේ පසුගිය අවස්ථා කීපයකදී අප්‍රමාදය මුල් කරගෙන ඒ අප්‍රමාදීව කටයුතු කරන යෝගාවචරයේ ක්‍රමක්‍රමයෙන් එක එක අවිද්‍යාවන් සම්මෝහයන් අඳුරවල් දුරු කරමින් විද්‍යාලෝකය ක්‍රමක්‍රමයෙන් පහළ කර ගන්න හැටි මේ ප්‍රතිපatti මාර්ගය එලිදක් වන්දියේ දුක්. චේතනාවේ ප්‍රධාන කරගෙන ඒ චේතනාව නැත්නම් නාම ධර්මයේ නිසා පහළ වෙනා වූ රූප ධර්මයේ කියනා වූ වාඩි වීමේ ක්‍රියාවලිය කියනා වූ මේ වැඩපිළිවෙලේ තියෙන්නේ නිස්සත්ත්‍ය නිජීව ශූන්‍ය වූ ධාතු මත්තක ස්වરૂපයක්. නමුත් මේ සතිපට්ඨානය පිළිබඳ අපගේ අවධානය අවබෝධය යොමු වෙන්න කලින් අපිට මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය දැනගන්න කලින් අපි දකින්නේ මේ තුල සත්ව ජීව පුද්ගල ආත්ම ස්වરૂපය. මේ නිසා ඉඳ ගන්න මමෙක් ඉඳ හිත ගන්න මමෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් වශයෙන් අපි දකිනවා. මේකට කියනවා වස්සම්මෝහය කියලා. නැත්තා වූම දෙයක් නැත්තා වූ හැටියට බාරගෙන මේ මෝඩකම පවතින තාක්කල් ඒ සංමෝහයේ පවතින තාක්කල් අර ගත්ත මෝඩකමෙන්ම තහවුරු වෙනවා. ඒකම යලි යලි පටබැදෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිපත්තාන ක්‍රමය නිසා ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ විකල්පයක් ඉදිරිපත් කරනවා. උපකල්පනයක් ඉදිරිපත් කරනවා. යෝජනා කරනවා මම මේක බැලුවා මම මේක දැක්කා මෙන්න මේක නිස්සත්ත්ව නිජීව ශූන්‍ය ස්වરૂපයට බලන බලන්ට මේක ධාතු මත්තකයි කියලා හිතාගෙන ඒ අනුව සොයා බලන්නේ කියන එකයි බුදුරජාණන් වහන්සේගේ යෝජනා. ඉතින් මේ බුද්ධ දේශනාන කූලවම මුලින්ම කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨියට අපි බුදු වචනය බුදු උපදේශය පිළි අරගන්න නිසායි අපි මේ කුසල කර්ම දෙහිල්ලා බෞද්ධ වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ක්‍රියා මාර්ගයේ මුළු ජීවිතයම පූජා කරලා මේ භාවනා මාර්ගයට බැස්සේ. ඒ නොදකින්නා වූ බොහෝ දෙනා අතර අපේ විශේෂයක් තියෙනවා. ඒ බුදු වචනේ පිළිගැනීමේ විශේෂයක්. ඒ විශේෂය මෙතනදී තවත් එකක්. මේ ඉඳ ගන්නා වැඩ පිළිවෙල තුල තියෙන්නේ ධාතු මාත්‍රයක් පමණය ධාතු මට්ටකෝ නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ ඔන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ වහන්සේගේ සර්වඥතා ඥානයේ කාරණාව හෙළි කරනවා හෙළි කරලා මේ දේ මේ කියන බුද්ධ වචනේ යම් කිසි කෙනෙක් පිළිගන්නවා නම් භාර ගන්නවා නම් අදහා ගන්නවා නම් ඒ කියන්නේ ඒ ශ්‍රද්ධාව පහළ කර ගන්නවා නම් ඒ පුද්ගලයා අනලයි මේක මාතුලින් අධදක ගන්න ඕනේ කියන කුසල ඡන්දේ පහළ කරගන්නවා යම් පුද්ගලයෙක් වැඩි ආත්ම දෘෂ්ටියක් ආව කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකයකට කිව්වොත් මේක තියෙන ධාතු මට්ටක පමණයි නිස්සත්තයි නිජීවයි කුඤ්ඤයි කියලා ඒ පුද්ගලයා හිතෙන්වත් ඉඳ කියනවා. විවාද කරන්ට ඉඳ කියනවා. ඉතින් අදහස් කරන්නේ තේරෙන්නේ ඒ පුද්ගලයාගේ භාර ගන්නට සූදානම් නැහැ, පිළිගන්නට සූදානම් නැහැ. ඒ වචනේ විශේෂ සද්ධාව නැහැ. නමුත් සද්ධාව තියෙන කෙනා නම් මේ පුද්ගලයාට ඒ ශ්‍රද්ධාවෙන් නිසා පිළිගන්නා සුදුකම නිසා තව පියවරක් ඉදිරියට මොකද මේක එහෙනම් මමත් කරලා බලන්න ඕනේ. මේක මමත් අත්හදා බලන්න ඕනේ කියලා දැනත්තක් පහළ වෙනවා. මේක Taman තුලින් අත්දැකලා බලන්න. මේකට කියනවා ධර්මයේ කුසල ඡන්දය කියලා. මේ ශ්‍රද්ධාවත් ඡන්දයක් කියන දෙක ඇති කෙනාට විතරයි ලද ලද අවස්ථාවෙහි එය උත්සාහ කර බැලීමට පරිේෂණ කර බැලීමට වීර්යය පහළ වෙනවා. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ යම්ම වෙලාවක අපිට මේ ධර්ම වවත්තාණය කියන මේ ගැඹුරු කොටස නැත්නම් විපස්සනා දොර විවෘත කර ගන්නට නම් ඒ පිළිබඳව උත්සාහ කරන්ට නම් ඒ කියන්නේ වීර්ය පවත්වන්නට නම් අප තුළ ශ්‍රද්ධාව කුසල ඡන්දයේ කියන දෙක පවතිනවා. මොකක් හිතේද? සද්දේය වස්තුන් මත, බුද්ධ මත, ධම්ම මත, සංඝ මත. බුදුරජාණන් වහන්සේ මේ දේ කියන්නේ මේ දේ කරන්නේ නැතුව, අත්දා බලන්නේ නැතුව අහඹුවක් නෙවෙයි. උන්වහන්සේ අත්දා බලලා තමන් වශයෙන් සැලසී නිවිසිතගෙනයි මේ අනිකොත් දෙලෙන සත්‍යාව විසේ අනුකම්පාවෙන් මේක දේශනා කරන්නේ. ඒ දේශනා කරන අවධර්මය මුලමෙද අග වශයෙන් කල්යාණ ධර්මයක්. ඒකත් අපි පිළිගන්නවා. ඒ වාගේම උන්වහන්සේගේ ඒ කල්යාණ ධර්මයේ පිළිගැනීම නිසාම ශාසනයටපත් බොහෝ පිළිසක් මේ ධර්මානුකූල මේ නිස්සද්ද නිජීව ශූන්‍ය භාවයේ තේරුම් ගත්ත උන්වහන්සේලා තමයි සංඝයා කියලා කියන්නේ. ඒ නිසා මේ ත්‍රිවිධ රත්නයේ විශේෂ යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවක් කුසල ඡන්දයක් පාල කරගත්තම අන්න එවැනි පුද්ගලයන්ගේ හිත නන්දුයි වීර්යවන්තයි. යම් වෙලාවක යෝගාවචරයාගේ හිත ලීන භාවයක සීත භාවයක වැටෙනවා නම් ඒක තේරුම් ගන්න ඕනේ මේ වීර්යය නැතිකම කියලා. මේ වීර්යය නැතිකමයි කියලා කියන්නේ අර ශ්‍රද්ධාවත් විශේෂයෙන්ම කුසල ඡන්දයත් පිළිවිය අවස්ථාව. නැවත නැවතත් වීර්ය කරන්න තරම් එක දෙයක් නැහැ. ඒක හරි ගියක් දෙයක් නැහැ, වැරදුනක් දෙයක් නැහැ. ඒක ලොකු දෙයක් නෙවෙයි බවට පත් වෙනවා. කුංචි කරන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාට එතන පටන් මේ ශාසනය පිළිගන්න නැතුව යනවා. යම් වෙලාවක මේ යෝගාවචරය මේ ඇති ගියා වූ වීර්ය නගාසිත වාතන් සිටවන කාලකල් කොහාලි නාස්ති වෙනවා නැත්නම් තමන්ට වින කරන තමන්ට කරදර කරන වැඩ පිළිවෙල. මේ නිසා වෙනස තේරුම් ගන්න ඕනේ. මේ සද්ධාව අපිට ඇති කර දෙන වෙනස. මේ සද්ධාව නිසා කුසල ඡන්දේ පහළ වෙනවා. නැතුව පහළ වෙනවා. හේතුකව කවදාකවත් කුසල ඡන්දේ පහළ වෙනවා. ශ්‍රද්ධාවත් කුසල ඡන්දයක් හේතු කරගෙන වීර්යය පහළ වෙනවා. ඒ වීර්යය නිසා නැවත නැවතත් නැවත නැවතත් ඉඳ ගන්නා අවස්ථාවේදී යම් මොහොතක චේතනාව පහළ වෙනවාද ඒ චේතනාව වහාම පහළ වෙන ක්ෂණයෙම පෙර පසු නොවි අල්ලා ගනිමේ කියන ඒකට එල්ල කරමින් කියන මේ ධර්මතාවයට යෝගාවචරය තුළ පිළිගන්නවා. එවනම් වීර්යවන්තයා කුසල ඡන්දේ කයිතෝ වීර්ය දිනු කරගත්ත වීර්ය නගා හිතවාගත්ත යෝගාවචරයා නැවත නැවතත් ඒ හුඳ ගැනීමේ වැඩපිළිවෙලට හිත යොමු කරන විචක්කය වශයෙන් හිත නැංවීම කරනවා ඒ දේ අතනවර පසු නොබලා විචේත කරන ඒ නිසා අපි මතක් කරගත්ත පසුගිය දවසේ මේ ධර්ම දෙක නිවැරදි එල්ලයක් අඛණ්ඩ වීර්යයක් කියන මේ ධර්ම දෙක විතරයි කර්මස්ථානාචාර්යවරේ යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්මතා දෙක පිළිගන්නේ නැතුව මේ ධර්මතා දෙක ක්‍රියාවට නංවන්නේ නැතුව යෝගාවචරය කොච්චර ධර්ම දින කෙනෙක් වුණත් කොච්චර වයසට ගිය කෙනෙක් වුණත් කොච්චර අන්‍ය විෂයන් කෙරේ දක්ෂ කෙනෙක් වුණත් තමන්ගේ වාසිය සඳහා කටයුතු සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේ විතක්ක, වීර්ය කියන මේ ධර්මතා දෙක පිළිබඳව කමදාන් පිළිසිදු කරන වේලාවෙදී නිතර නිතර අහනවා. කොහෙද හිත යොමු කරලා තියෙන්නේ? නැවත නැවතත් ඒ දෙයට හිත යොමු කරගන්න පුළුවන්ද? කියනකොට නම් කියන පුළුවන් කියලා. නමුත් ඒ එල්ලෙච්ච දේ හැදතුරු විස්තරය කියන්නේ ගියාම අන්න පරිවා. ඒක තියාගන්න බැරි. ඒක හැර අනිකුත් ඒ වටේ තියෙන ඔක්කොම විස්තර කියාවි නමුත් මේ හිත ඉල්ල වෙලා තියෙන්නේ මොකේද? නැවතනාට යෙද වෙන්නේ මොකේද? ඒ දේ ස්වરૂපේ මේකයි කියලා මට පොඩ්ඩක් කියන්න කිව්වහම ඉතල පසුබා. මේ නිසා තේරුම් අරගන්න ඕනේ මේ ධම්ම වවස්ථානීය නොකෙරෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයන් අතරින් පමණක් නෙවෙයි. බෞද්ධ වූ භාවනා නොකරන අය අතර විතරක් නෙවෙයි. බෞද්ධ වූ භාවනා කරන්නන් අතරත් මේ අඩුපාඩු වෙන්නේ කියලා. කොයි මොහොතේ වෙනවද කියන්නේ. එනිසා අපි නැවත නැවතත් මේ ධර්ම කරුණ වලටම හිත යොදවීම වශයෙන් මේ විපක්කයේ කියන අරමුණට හිත නැංවීම වීර්යය කියන අඛණ්ඩව පවත්වාගෙන යෑම නැවත නැවත මතක් මේ තරම්ම හරියට එල්ල කිරීමක් ගැන මේ තරම්ම අත්ත නොදහත් නොහැර විදේට මෙහෙය කිරීමක් ගැන මෙහෙය කරන මතක් කරනකොට මේ උපදේශ මාලාව සැර වැඩි කියනවා මේ උපදේශ මාලාව දෙන කෙනා සරපරස වැඩි කියලා කියනවා. එතකොට ඒ පුද්ගලයාට නැත්නම් ඒ යෝගාවචරයට මේ ධර්මය දැනට පිළිපලක් නැතිකම මැත්තේ පිළිතුරන් අමාරුකමකුත් තියෙනවා. නමුත් මේ උපදේශ මාලාවේ ස්වરૂපේ නම් මේ උපදේශ දෙන දෙන වාරයක් පාසා අවබෝධ කළ ප්‍රමාණය තවත් වැඩි දුරටත් තහවුරු කරන ඔක්කමැත්තන් කරන සියුණු කරන උපදේශ මාලාවක් ඒ වාගේම නැවත නැවතත් නැවත නැවතත් මෛත්‍රී මතක් කරලා දෙන උපදේශ මාලාවක් ඒක ගුරුවරයන්ගේ පැත්තෙන් සිදු වෙන දෙයක් නැවත නැවතත් මේම මතක් කරනවා අඛණ්ඩව මේක කරනවා ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේකේ තියෙන වටිනාකම මේ අරමුණට හිත නැංවීම කියන විකක්කයක් නැංවූ හිත දිගට පැවැත්වීම කියන වීරියක් මේ ධර්මතා දෙක දිරිමුණු මොහොතක් වුණොත් ඒ මොහොත තුළ විපස්සනාවක් ප්‍රතිපත්තාණයක් පිටන්නේ. ඉතින් දීන භාවයටපත් වෙනවා, පිටීත භාවයටපත් වෙනවා, තීන මිද්ද ස්වරූපයටපත් වෙලා අන්‍ය විහිිත වෙනවා. වික්ෂේපගත වෙනවා. එතකොට ඒකට කියන්නේ තියෙන්නේ සම්මෝහය කියලා. ධම්ම සම්මෝහය. එවැනි හිතකින් දකින්නකොට තේන්නේම මම ඉඳ ගන්නවා මේ තුල සතෙක් මේ ඉඳ ගැනීම තුල සුඛ වේරණයක් ලබන ඉරියාපත සුඛයක් ලබන ජීවියේ සත්වයේ ඉන්නව ඒක ක්‍රියාත්මක කරන්නට බාහිර බලවේගයක් තියෙනවා ඒ නිසා සුඛය තුළින් මම හොඳ පැත්තේ විඳිය යුතුයි මට සුඛය නොලැබීම සඳහා යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ පුද්ගලයා නැති කළ යුතුයි ආදී විදිහට පිටින් දිගට මේ ධර්ම සම්මෝහය නිසා මේ පුද්ගලයා කාය දුස්චරිත වචී දුස්චරිත වලට යම් මොහොතක මේ බුදු බණය මේක පිළිපදින්නා වූ ත්‍රිසකු ප්‍රයෝජන අරගෙන තිබේය මත තියෙන මාතුලින් මේක ක්‍රියාත්මක කර ගැනීමය කියන මේ ශ්‍රද්ධාව ඉදිරිපත් වුණා නම් ඔහුට විතරක් පුළුවන් වෙනවා අර ධම්ම සම්මෝහයේ අදුම වශයෙන් මතු නොවේිට මේ ක්‍රියාවලිය තුළ සංකීර්ණ ක්‍රියාවලියක් ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. මේ සංකීර්ණ ක්‍රියාවලිය තුළට නැවත නැවතත් සිදුවෙනවා. ඒ සඳහා නැවත නැවතත් නැවත නැවතත් යෙදීම වශයෙන් කරන්ට කරන්ට කරන්ට අදුම තරමේ මේක තුළ සත්වයේ පුද්ගලයේ ජීවියක් නැහැ කියන අර මිත්‍යා දෘෂ්ටියවත් මුල් බැස ගන්නේ නැතුව බේර ගන්න පුළුවන්. ආරක්ෂා කර ගන්න පුළුවන්. යම් වෙලාවක එනික සමාධිය වශයෙන් හිත සමාධිමත් වීම තහවුරු වෙන්න පටන් අරගත්තොත් අන්න එතන ඉඳලා ධම්මවත්තානයේ සිද්ධ වෙලා ධර්මානුරූපවම වැටෙන්න පටන් අර ගන්නවා මේ තුල පවතින නාම ක්‍රියාවලියක් සා රූප ක්‍රියාවලිය. මේ නාම ක්‍රියාවලිය යොහුසුදු දෙදෙනින් කරතිමින් පවතිනවා ඇතිවීමෙන් නැතිවීමෙන් පවතිනවා රූප ක්‍රියාවලියක් ඒහා සමාන වේගයකින් යොහුතුළු ඇතිවීමෙන් නැවත නැතිවීමෙන් පවතිනවා මේ දේ යොහුතුළු බව ප්‍රමාණයට තමන්ගේ ප්‍රමාදය නැත්නම් උනන්දු හිත ඒකම අප්‍රමාදය ඉක්මනුනේ නැත්නම් අපිට මේ දේ අල්ලා ගන්න බැරිකම නිසා අපි මොකක් හරි විත්‍යා මතයක් ඒ වෙනුවට එතෙන්ට ඇති කරගන්නවා. යන්න මොහොතේ හිත කාර්යක්ෂම වෙලා කාර්යපූර්ණ වෙලා අර නාම රූප ධර්ම වලට සමාන වේගයෙන් අපේ මෙනෙහි කරන හිත වැඩ කළොත් අනේදාට ඒ තීව්‍ර සතියට උපතිච්ඡිත සතියට මේ ක්‍රියාවලිය අත්‍යත ගන්න මෙල්ලි ගෙඩියක් වගේ පැහැදිලි. සද්ධාවේදී වෙන්නේ සුත මේ වශයෙන් තේරුම් ගැනීමයි. කුසල ඡන්දයේදී වෙන්නේ ධාරණය කරලා මේක වෙන්න පුළුවන් දෙයක්. මේක ස්වභාවික දෙයක්. මේක විමුක්තියට යොමු වෙන දෙයක් කියලා කල්පනා වීමයි. භාවනාවේ වශයෙන් වෙන්නේ ප්‍රත්‍යක්ෂ වීම. මේ ප්‍රත්‍යක්ෂ වීම වෙන්න නම් අර විදිහටම හේතු ධර්ම සම්පූර්ණ වෙනවා. අද්දහවත් කුසල ඡන්දයක් ඒ දෙක පදනම් වුණා වූ වීර්ය. මේ ධර්මතාව දෙක ඒ කියන්නේ ශ්‍රද්ධාවත් වීර්යයක් කියන මේ ධර්මතා දෙක ඉදිරියට පවතිනවා නම් තමයි විකට පවතින වේලාවක පමණයි ඒ සතිය පිටා. ඒ නිසා සත්‍යය කියන ධර්මතාවය මුල් කරගෙන කටයුතු කරන වෙලාවේ කතා කරන වෙලාවේදී තේරුම් ගන්න ඕනේ අත්‍යවශ්‍යම දෙක තමයි සතියට අරමුණට ඉල්ල කිරීම සහ ඊය පැවැත්වීම ඒක හේතු ධර්ම සම්පූර්ණ වෙන්නේ නැතුව කරන්න බෑ. ඒ වාගේම හේතු ධර්ම වලින් සෑහෙන කොට කර්මයෙන් කියන්නේ ඥානෙට වටහා ගැනීම. ඒ විදිහට වීර්යය විකට පැවැත්වීම නිසා සතිය තහවුරු වෙන්න පටන් අරගත්තොත් ඒ හිතට මූලිකවම ආරක්ෂාව සැලසෙනවා දැඩිව ගන්නා වූ මේ සතෙක් කියනවාය ජීවියෙක් කියනවාය පුද්ගලයෙක් කියනවාය ආත්මයක් කියනවාය අන්නේ විදිහට අධිකර තිබුණා වූ දැඩි නිත්‍යා දෘෂ්ටියට ඉදිරියට මේ සතිය අකණ්ඩ වීර්යයේ පහත ලැබිලා දිගට පවතිනවා නම් ඒ හිතට කෙනික සමාධිය සමාධිය කෙනෙක් වෙන වශයෙන් පහළ වෙනවා මේ සමාධිය සමත සමාධිය වෙනස් වෙන්නේ මොකද සමත සමාධිය එකම අරමුණෙහි බාහිර සම්මත අරමුණෙහි නැවත නැවතත් යෙදීම නිසා තහවුරු ලෙස පහළ වෙනවා. නමුත් මේ විපස්සනාවේදී ආධ්‍යාත්මික වස්තුවක් ගැනෙන නිසා ඉදිරිපත් වෙන නිසා මතුවෙනා වූ සමාධියට පදනම් වන්නා වූ අරමුණ විතර වෙනවා. නමුත් අර කියන ධර්මතා සම්පූර්ණනම් ඒ කියන්නේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය කියන ධර්මතා තුන සම්පූර්ණ වෙනවා නම් ඒ සමාධිය අරමුණ මතුවන වේගයත් හා සමගම මොන්න තරම් අරමුණ වෙනස් වුණත් ඒ මත වෙනකන වශයෙන් පහළ වෙන නිසා කෙනෙක් සමාධිය කියලා කියනවා. මේ කෙනෙක් සමාධියට ලක්ුණොත් මොනම අරමුණක් හරි ඒ යෝගාවචරයට පැහැදිලි වෙම ඒ අරමුණ පිළිබඳව මූලික ස්වરૂපේ වැටෙන්න පටන් ගන්නවා. ඒ නැවත නැවතත් ඉදෙනකොට මෙන්න මේ අවස්ථානීය කියන කටයුත්ත සිදු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අනුවත් අරමුණට හිත නංවා ගන්න පුළුවන්ද කියලා අරමුණට නංවෝ හිත නැවත නැවත පවත්වන්න පුළුවන්ද කියලා ඒ යෝගාවචරයට ඔව් කියන උත්තරේ දෙන්න පුළුවන්. ඒ වෙලාවේදී එහෙමනම් අරමුණ වැටුනේ කොහොමද කිව්වොත් කලකල වෙන්න දෙයක් නෑ Tamanට වැටෙච්ච ස්වරූපේ කියලා. අර කියන විදිහට ශ්‍රද්ධාව භාවනාවට පෙර ආතුවම පරියන්කේට වදින්ට කලින්ම ඉහිදලා තියෙනවා නම් වීර්ය සතිය එක දිගට පරිණාමයේදී පහළ වෙනවා නම් ඒ සමාධිය ක්‍රමක්‍රමේ හරියට තෙල වෙන සංසල වෙන කිරි ටිකක් බොහෝම හොඳට මුහුන් සමග නිදෙන්න ඇති පැහැදිලිව තැන්පත් වෙන්න පටන් ගන්නවා මේ තැන්පත් වෙන ක්‍රියාවලිය තුළ ඒ කියන්නේ ක්ෂණික සමාධිය තහවුරු වීමේ ක්‍රියාවලිය තුළ අරමුණ තේන හැටි විතරයි ඕනම වෙලාවක අපේ සංකල හිතක් විචිත්ත වූ හිතක් ප්‍රමාණිකෝල සමාධියට බහගන්නකොට සමාධිය පහළ වෙන්න කලින් එනික සමාධිය පහළ වෙන්න කලින් අරමුණ දැක ගන්න හැටි වෙනයි අනික සමාධිය පහළ වීමත් සමග අරමුණ දැක ගන්න හැටි වෙනයි මේ පිළිවෙලේ යෝගාචරය ඇනීමෙන් හෝ විස්වාස කිරීමෙන් හෝ තමන්ගේ අත්දැකීම් හෝ දන්නේ නැතිනම් යෝගාවචරය වල්මත් වෙලා ඉඳගත් ගමන්ම අර අධික සමාධිය බලාපොරොත්තු වෙනවා. කවදාකවත් ඒක වෙන්නේ නැහැ. සමාධිය පටන් අරගන්නේ මේ තමන්ගේ එදිනදා පවතින හිතේ. එදිනදා පවතින හිතේ අරමුණ දකින්න එක විදිහට. ඒ අනුව සමාධිය ක්‍රමයෙන් දිනු වෙනකොට අරමුණ දකින්න එක විදිහට. දිනු වුණාම සමාධිය පිහිටියාම අරමුණ දකින්න එක විදිහට. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ සමාධිය තහවුරු වෙන්න කලින් අපි අපේ ඇස් දෙක වහගෙන මනස මතක වහලා මනස යොමු කරනවා අරමුණකට. මේ යොමු කරන වෙලාවේදී මේ මනස පවතින්නේ විතක්ක ਵਿਚාර දෙක විතක්ක වීර්ය දෙක පමණයි. සමාධිය තාම පිටුලා නැහැ. මොකද දැන් දැන් වා පමණයි. මේ වෙලාවට අඳුම තරමින් ඒ යොමු කළා වූ හිතට අරමුණේ సంతානයේ රූප සතහන වැටෙනවා. ඒ කියන්නේ හරියට නිශ්චල ඡායාවල් ෆොටෝ ගන්න පුළුවන් කැමරාවකින් ෆොටෝ එකක් ගත්තා වගේ ඒක පාරකම ඒක හැසිරෙන හැටි වෙනස් වෙන හැටි මොකුත් නැහැ. ඒ කෙනෙහි පවතින ආ වූ සතහන වර්තන කරනවා. මේකට කියනවා සංධාන සංඥාතිය කියලා. ඒක සම්පූර්ණ ප්‍රතිගතිය පිටලා තියෙන්නේ. මොකද ඉත නැහැ සාම සමාධිමත් වෙලා නමුත් දැන් සමාධි දොරටුවටපත් වෙනවා. අර මොකට හිත නැමිලා යෝගාවචරය ශ්‍රද්ධාවෙන් ප්‍රතිපත්තාන ආනිසංස සිහිපත් කරමින් දැනගනිමින් නැවත නැවතත් ස්නාන වෙනකොට අඩුම තරමින් සංධානය ලැබෙනවා. මේ සංධානය ලැබුණයි කියලා කියන්නේ කිසිම භාවනා ස්වરૂපයක් නෙවෙයි. එතන තියෙන්නේ අර යදවුම් දෙක. අරමුණ නැංවීමත් අරමුණේ නැවත නැවත යෙදවීමත් නිසා හිත ඒ දෙකට යොමු වෙනවා. මේ සංධානය දැක දැක දැන් තමයි ගන්නව අරමුණට හිතේ ඉඳලා තියෙන අරමුණේ සතහන දැක ගැනීම තමයි සාක්ෂිය. ඒ තියෙද්දිම එහි එහි නැවත නැවතත් අර යෙදවීම දිගට කරනවා නම් ඒ පළවෙනියෙන්ම දකින්න ක්ෂණය තුල අරමුණු ප්‍රවතිච්ච හැටි ඊගාව ක්ෂණයට වෙනස් වෙනවා. තවත් ක්ෂණයක් බලාගෙන ඉඳපුවාම තවත් වෙනස් වෙනවා. එතකොට අරමුණේ ආකාරය වෙනස් වෙන ආකාරය දැන් තේරෙන්න පටන් ගන්නවා. ඒක හරියට ඒ චලන චිත්‍ර කැමරාවකට විනාඩියක් විතර යොමු කරගෙන හිටියොත් ඒ තියෙන රූප, ඒ තියෙන මිනිස්යෝ ඒ විනාඩිය තුල වෙනස් වෙන හැටි. මේ මිනිස්යෙන්ගේ උසමිති භාව, මේ මිනිස්යෙන්ගේ ස්ත්‍රී පුරුෂ භාව ආදී වශයෙන් ඒ අරමුණේ සංකාණයේ දැකගත් එකේ අමතර විස්තර දැක ගන්න පුළුවන්. මේකට කියනවා ආකාර පඤ්ඤාතිය. මේ සංකාණ පඤ්ඤාතිය ආකාර පඤ්ඤාතිය තමයි ලෝකෙට ඉතලා තියෙන්නේ. ඒ නිසා මේක ප්‍රත්‍යක්ෂය. යෝගාවචරයා මේ දැක දැක දැන් අපි සංකාණයේ දකින්නවා මොකද ආරමුණට හිත එල්ලලා තියෙනවා. ඒ කියන්නේ අරමුණේම බලන්නකොට ඒ අරමුණ වෙනස් වෙන ස්වરૂප සංකාණ වශයෙන් ඉගාත් ආකාර වශයෙන් වැඩෙන තවත් මෙතලි දිගට බලන් හිටියොත් ඒ අරමුණටම ආවේනික වූ ඒ අරමුණ වෙනත් අරමුණකින් වෙන් කරගත හැක්කා වූ අරමුණේම චිත්ත ලක්ෂණය පහළ වෙන්න පටන් ගන්නවා. තේින්න පටන් ගන්නවා. පහළ වෙනවා කියන එක වැරදි. ඒ අරමුණේ ස්වરૂපේ ඒකමයි. නමුත් හොඳට ලං වෙලා බැලුව නිසා, දැන්පත් බැලුව නිසා සංධානයක් ඉක්මවල ආකාරය දකිනවා. ආකාරයක් ඉක්මවල අරමුණේතන ආවේනික වූ ලක්ෂණ දකිනවා. ධර්මානුකූලව වෙනස් මතක් කරලා දෙනවනම් මේ චිත්ත ලක්ෂණයේ වශයෙන් බොහෝ විට පැහැදිලි වෙන්නේ ඒ ඒ ධාතුවේ ක්‍රියාකාරීත්වය. වායෝ ධාතුව නම් වායෝ ධාතුවේ තේ ආකාරය. ආපෝ ධාතුව නම් ආපෝ ධාතුවේ තේ ආකාරය. ඒ තම ආවේනික. ආපෝ ධාතුවේ තේ ආකාරයේ වායෝ ධාතුවට සමාන නැහැ. පඨවි ධාතුවට සමාන නැහැ. තේජෝ ධාතුවට සමාන නැහැ. එනිසා සිංහල හැකලීම බලන යෝගාවචරය මුල්ම යොදන වෙලාවේදී ඒ ඉදිරියේ ස්වરૂපයේ හැඩය සංඛාණය වෙනවා. පිම්බිච්ච ගලමක් වාගේ ගලක් වාගේ කුළුම් පිටක් වාගේ ඒක පේනවා. ඒනිම හිතේ දානකොට ඒක එක්කෝ ඉදිරියට නිරනවා උඩට නිරනවා පාතට නිරනවා වමට යනවා දකුණට යනවා පෙරලෙනවා අන්නේ විදිහට මේ කිසිම සංඛාරය සතහනේ වෙනස් වෙන ආකාරය දක්වනවා. මේ කියන්නේ සතහන දැක්කට වැඩිය වැඩි වෙන ගාණක් අරමුණ ආස්තේ කරලා ඉන්නේ. ඒකත් දැක දැකම බලනකොට ඔන්න යෝගාවචරයට වැටෙන්න පටන් අර ගන්නවා. මේ ඉදිරියට පසුපසට වමට දකුණට ආදී කරන කලන තුල පෙරපී කලන ඇති විශාල රාශි වශයෙන් පවතී. මේ තදරෙන පෙරපෙන කලන ස්වરૂපේ තමයි වායෝ ධාතුවේ මූල ස්වરૂපය. මේ වාගේම තමයි පඨවි ධාතුව යම් මොහොතක අපිට අරමුණු වුණා නම් සාද ගතිය, බුරුල් ගතිය විනාශ වෙමින් යන හැටි වැටෙනවා. ආපෝ ධාතුවේ ස්වરૂපේ වැටෙනවා නම් වැගිරෙන සුළු ස්වરૂපයේ පිටු කරන භාවයේ වැටෙන්න පටන් ගන්නවා. ඊදෝ ධාතුව වශයෙන් නම් වැටෙන්නේ උණුසුම් සිසිල් ගති වැටෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට එනකොට අර මුල් පියවර දෙකම තව කරගෙන ඇවිල්ලා තියෙන්නේ ඒ නිසයි සංධාන පඤ්ඤාත්යේ පදනම් කරගෙනයි ආකාර පඤ්ඤාත්යේ පිළිගන්නේ ආකාර පඤ්ඤාත්යේ සංධාන පඤ්ඤාත්යේ කියන දෙකම පදනම් කරගෙනයි මේ එක්කෙජ ලක්ෂණය කියන එයතම සුවිශේෂ ආවේනික ලක්ෂණ දක්වන්නේ ඒ නිසා යෝගාවචරයාගේ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය ස්වરૂපය ධාතු මත්තක ස්වરૂපය කියලා කියන්නේ මෙන්න මේ චලන මෙන්න මේ තද වෙන තෙරපෙන ගති මෙන්න මේ උණුසුම් සිසිල් ගති මෙන්න මේ වැగిරෙන ගති මෙන්න මේ තද බුරුල් ගති දැක ගන්නා කුල්ලේ භාවනාව යොමු කරනවා. මේකයි බුදු වචනේ පිළිගන්නවා කියන්නේ. නිස්සත්ත මේ ජීව ශුන්‍යය. යන්න මොහොතක යෝගාවචරය මේ දිනීමක් හැකලීමක් තුළ නැත්නම් ආස්වාද ප්‍රස්වාසයක් තුළ මේ කියන ධාතු ස්වરૂපය මහා භූත සතර ක්‍රියාත්මක වෙන හැටි දැක ගන්න පුළුවන් තරමට ඥාන ඒ පුද්ගලයාට ආයේ එතන උත්තර හේව්වත් ජීවිතයන්ට හම් වෙන්නේ නැහැ. සත්‍යයක් හොයන්න හම් වෙන්නේ නැහැ. ආත්ම ස්වરૂපයක් හොයන්න හම් වෙන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ භාවයක් හොයන්න හම් වෙන්නේ නැහැ. නමුත් භාවනා නොකර ශ්‍රද්ධාවකින් කරව, කුසල ඡන්දයෙන් කරව, වීර්යයෙන් කරව, සත්‍යයෙන් කරව. වෙන විදිහට කියනවා නම් විතක්කයක් වීර්ය දෙකව කරව. යෝගාවචරය ඉඳගෙන කල්පනා කරනවා නම් මාතුල ජීවියක් නැත මාතුල සත්‍යයක් නැත මාතුල ආත්මයක් නැත මේක ධාතුමත් එක පමණයි කියලා ඒක විපල්ලාසයක් පමණයි. ඒක කවදාකවත් භාවනා කෝපයට වැටෙන්නේ නැහැ විපස්සනාට වස වෙනවා ඒක විස වෙනවා ප්‍රතිපක්ෂ වෙනවා මොකද විපස්සනා කරන්නේ ඊටානත්ම සරලයි ඊටානත්ම ඍජුයි ඒ ක්‍රමයේ ඉක්ම වෙලා තමන් දන්න දේ තමන් හිතන දේ තමන් රුචි දේ කල්පනා කරනවා කියන්නේ අර වටිනා අවස්ථාව පන්න හැරීම ඉන්දින අවස්ථාව තින්දීම වශයෙන් දැක ගන්න කියන මොහොතේ කල්පනා කර කර ඉඳලා ඇවිල්ලා කතා කරනවා. මේ කතා කරනකොට තවත් භාවනා කළ කෙනෙකුට හොඳට වැටෙනවා මේක කියනවා වූ ගතක ස්වරූපේ, ඔත්තලෙන් ගත ස්වරූපේ, එහෙම නැත්නම් ගුරුවරයාගේ වචන වලින් ගත ස්වරූපේ. ඒ කියන්නේ අර මූලික විතක්ක විචාර කියන දෙක මත වැඩි විශ්වාසයක් නැතිකම. Taman තුල විතක්ක විචාර පහල කරගන්න තියෙන කැමැත්ත නැතිකම. ඒ නිසා මේ ප්‍රඥප්ති මාත්‍රයෙන්ම පටන් අරගන්න ප්‍රඥප්ති මාත්‍රයෙන්ම භාවනාව ඉවරයි. ඉදිරියට තල් වීමක් නැහැ. මොකද මේ අත්තා වූ ධර්ම ස්වરૂපයේ මේ විස්තර කළාට වැඩිය බොහෝම ගැඹුරින් බොහෝම සුවිශේෂව දැක දැනගත්තා අපේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒකට කියන සර්වඥතා ඥානය කියලා. ඒ දැකගෙනයි විස්තර කරලා කියන්නේ මේ තුර නිස්සත්ත්ව නිජීව ශුන්‍ය ස්වરૂපයක් තියෙන්නේ ධාතු ස්වરૂපයක් තියෙන්නේ. ඒක ප්‍රකට කරගන්නා සුළු විදිහට අර මුලට හිත නංවන්න අර මුලේ නැවත නැවත හිත යොදවන්න මේ දේ පිළිබඳව ඒ කියන මැත්‍රේ සද්ධාාවක් නැත්නම් කිසිවක් සංගය පහළ වෙන්නේ නැහැ ඒක දැක ගන්න පුළුවන් දැකගත යුතුයි මේකයි මගේ යුතුයකම කියන අදහස් පහළ වෙන්නේ නැහැ මේ පහළ වෙලා විකසල ඡන්දේ ක්‍රියාවට නැංගේ නැතිනම් වීර්ය වශයෙන් විකක්ක වීර්ය වශයෙන් අර කියන විදිහට ප්‍රශ්නක් පිළිගෙන ආකාර සංධාන පඤ්ඤාති ආකාර පඤ්ඤාති දෙද්ද පඤ්ඤාති කියන දේවල් බිඳගෙන ඉදිරියට යන්න ලැබෙනවා. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ කම්මස්සකතා සම්මා දිට්ඨිය තේරුම් ගන්න ක්‍රමයට වැඩිය සාවිශාල වෙනසක් මේ ධර්ම බවත් ඥාන සම්මා දිට්ඨියේ පවතී. ඒකට තමයි යෙදෙන්නේ. යොදවන්නේ. මොනවද යොදවන්නේ? මේ කය වචනේ කියන්නේ හිත වචනේ කියනවා මේ සංකාර. මේ සංකාරණය බාහිර වචනේ ගන්නවා නම් නියම වාකින අදහසින් මේක නැරුණා මේක නැති වුණා මම මේකද සත්‍ය උද්ධර්මය උකහා ගන්නත් ධර්ම වවත්හාණය කියන එක යොදවන්නේ කියන අදහස තියෙනවා. මේකට තියෙන ආදරය ශරීර ආසාව ජීවිතය පිළිබඳ ආසාව පවතිනවා නම් ඒ තාක් අර ධර්මයේ මතුවෙන කියන මොලොක්කම යථාර්ථ භාවය නැති ඒ නිසා කුසල ඡන්දේ බාධා කරනවා, වීර්ය බාධා කරනවා, සතියට බාධා කරනවා, සෙන්ත සමාධියට බාධා. මේ නිසා යෝග අවතරයට මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන සම්ම වවත්තාන ඥාන සම්මාදිට්ඨිය කියන මේ සංදිස්ථානය පහු කරනකොට ඉන්ද්‍රියයකට වටා ගන්න කියන සතිය විශාල තීව්‍ර වීමක් නැත්නම් පරිණාමයක් එතනදී සිද්ධ වෙන්නේ. මේ සතියේ පරිණාමය ප්‍රමාණිකූලව යෙදවීම අවශ්‍ය නිසායි යෝගාවචරයට මුලින්ම කියන්නේ උපදේශ දෙන්නේ පරියන්ක භාවනාව වශයෙන් කමඨාන් සුද්ධ කරනකොට විස්තර කියන්න. මොකද සතියේ එදිනෙදා වැඩවලදී එහෙම නැත්නම් සක්මනේදී යෙදවීමට තරම් ශක්තිමත් නැතිනම් මේ සතිය මුලින්ම යොදන්න තියෙන්නේ හරියට පරිේශනාකාරයක් ඇතුළතදී පරිේශණය කරනවා වගේ තමන්ගේ පරියන්කේ තුලදී සමාධිය බොහොම හොඳට පිළිපදන්න පුළුවන් ඉරියව්ව තුලදී සතිය පුරුදු කරන්න ඒ සතිය පුරුදු කරන්න ඕන නිසා තමයි නැත්තරම උපදේශ වශයෙන්ොත් කමඨාංශුත් කරනකොටත් නිතරම මේ විචක්කයක් වීර්යයක් කියන දෙක අනුවම මූල කර්මස්ථානයේ විස්තර කරන්නට කෙනෙක් යොමු කරනවා. එතකොට යෝගාවචය මුලින්ම මේ මු르දු සතිය, ලදරු සතිය, ළමා සතිය පරියන්කේදී පුරුදු කරනවා. මේ පුහුණු කරපු පරියන්කේදී කොහොම කරපු සතිය ඊළඟට සක්මන වගේ. ඒකාකාරව වැඩි ප්‍රයෝජනය ගැන හිතලා නෙවෙයි. එහාට මෙහාට යන ගමනක් විතරයි මෙතන තියෙන්නේ. ගමනක් නෑ. අන්න ඒ වැනි වැඩ කටයුත්තක් වෙන පරියන සක්මනට යොදවලා අර පුරුදු කළා වූ සතිය දැඩි කරන් ඉවරයි. ඒ දැඩි කරන්න උගන්වනකොට යෝගාවචරයට ක්‍රමක්‍රමයෙන් පරියන්කේ ආනිසංස වැටෙන්න පටන් අර ගන්නවා පරියන්කය මේ සක්මන සක්මන පරියන්කේකත් අන්‍යාතෝ යන හැටි තේරුම් ගන්න. මේ මට්ටමේ තේරුම් අරගත්තට පස්සේ තමයි යෝගාවචරයට උපදෙස් දෙන්නේ දැන් ඉන්ද්‍රිය සංවරයට හිතියොතෝ. අරිට වැඩිය බරපතල කාර්යය. අරිට වැඩිය විශාල වගකීමක්. මේකට කියනවා සති සංවරය. මේ සති සංවරයට හිත ය아가න්න බෑ පරියන්කේ සමාධිය නැති කෙනාට පරියන්කේ සමාධිය වගේම සතිය වෙනවා. ඒ වගේම සක්මනේ සතිය තියාගන්න බැරි කෙනාට සති සංවරය කියන එක මොකද්ද කියන එක තේරුම් ගන්න බෑ. ඒක කියන්නේ සමානුකූල දියුණුව. සමාධියට ප්‍රතිපක්ෂ වූ අනු අනුයාතව යන්නා වූ පරියන්කේදී මේ සතිය පුරුදු කරලා ක්‍රමයෙන් ඒක සක්මනට යොදවලා සක්මනේදී තවත් ඒක දැඩි කිරීම වශයෙන් තහවුරු කිරීම වශයෙන් ඉන්ද්‍රිය සංවරයට යොදවනවා. ඒ නිසා කම්මසකත සම්මාදිට්ඨිය තේරුම් ගතට වැඩිය යෝගාවචරයේ මුළු ජීවිතේ හාත්පස මුල් බැහැගෙන යන විදිහට අල්ලා ගන්නා විදිහට මේ සතිය මුල් දුවන. මේ නිසා යෝගාවචරය පරියන්කයට පෙර ආතෝ වාඩි වෙන අවස්ථාව ඉදිරිපත් කරගත්තත් මේ වාඩි වෙන අවස්ථාවත් හරියටම පරියන්කේ සමාධියට හා සමාන සමාධියක් පවත්වන්න උත්සාහ කරන්න තුස්සේ එහෙම නැත්නම් මේ වාඩි වෙන ශරීරයේ ධාතු මාත්‍රයක් පමණයි කියලා පිළිගන්න සූදානම් එක්කුසේ මේ තුල ආත්මයක් ජීවිතයක් නැහැ කියන කප්පේ තේරුම් ගන්න පුළුවන් එක්කුසේ කොහොම කරන්නේ මේ නිසයි කියන්නේ මේක ඥාන සම්ප්‍රයුක්තව සිද්ධ වෙන්න ඕන දෙයක් ඒ විතරක් නෙවෙයි වීර්යයක් කියන දෙයක් මේ නිසා ඒ සතියේ බාහිර වැඩ කටයුතු වලදී පුරුදු පුහුණු කර ගන්නා වූ දැඩි කර ගන්නා වූ මේ සතිය තමයි පරියන්කේදී ඊකානත්ව ගැඹුරකට විහිදෙන්න පැනලෙන්න විහිදෙන්න යෙදෙන්නේ. ඉතින් යෝගාවචරය පරියන්කේදී දිනුවක් නැතුව එකම තැන කරකැවෙනවනම් ඒ යෝගාවචරයගෙන් එදිනදා වැඩවල සති සංවරයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. එදිනදා සතු වැඩවල ප්‍රතිසංවරයක් දිනුවක් වෙන්න නැති යෝගාවචරයට පරියන්තියේ ගැඹුරක් බලාපොරොත්තු වෙන තමයි. මේ දෙකම සම්බන්ධයෙන් දෙන උපදේශ වශයෙන් විසදව දුන්නත් ඒ යෝගාවචරයාගේ පැත්තෙන් වෙන්න තියෙන යුතුයකම් කියෙද්දී බාහිර දේවල් කරනවා නම් අහන එක්ක මේක තීන්දුව කරගන්න ඕනේ විනිශ්චය කරගන්න ඕනේ. නමුත් තොරතුරු වල නැවත නැවතත් පිළිසිදුව ඉදිරිපත් කිරීම මෛත්‍රියෙන් නැවත නැවතත් කියා දීමත් දිගට පවතී. මේ නිසා මෙතනදී මේ සතිපට්ඨානය කියන වචනේ වචනේ අර්ථය ඉතාමත් පැහැදිලි. තවත් පැත්තකට කියනවා නම් භාවනාව කියන වචනේ අර්ථය ඉතාමත් පැහැදිලි. සතිපට්ඨානයේදී අපි සති කියන වචනය දන්නවා මෙනෙහි කිරීමක් වශයෙන් අසතියේ අනිත් පැත්ත විදිහට නැත්නම් අමතක කිරීම අවදි නැති භාවය ඒකේ විරුද්ධ පැත්තය අවදිපත් භාවය එළඹ සිටි සීය වශයෙන්. ධානය කියලා කියන්නේ තබනවා පිහිටනවා කියන අදහස. මේ සතිය පිහිටන හැටි සතිය තබන හැටි අපිට සාමාන්‍ය ක්‍රමයට පුරුදු පුහුණු කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන සතිය සතිධාන කියන වචනේ පාවිච්චි කරන වෙනුවට සතිපට්ඨාන කියලා විශේෂ උපසර්ග පදයක් පා කියලා යොදලා තියෙනවා. ඒ මොකද මේ ධම්ම බවත්තාණයට සාමාන්‍ය සතිය පිළිපදීම මදි නිසා. ඒ නිසා ධම්මසකත සම්මාදිට්ඨිය මට්ටමින් ඉහළට ගිහිල්ලා එහෙම නැත්නම් මේ ලෝකේ මේ සංසාරේ දක්ෂතාවයන් සංසාරේ කුහුණු සංසාරේ කුසලතාවයන් ඉක්ම වෙලා පරමාර්ථ පැත්තට ලෝකෝත්තර පැත්තට හිත නමනකොට ඒ ලෝකයේ ජීවුණුවට උදව් උපකාර කළ සතිය මේ මට්ටමෙත මේ මෙතනදී පාවිච්චි කළ ප්‍රමාණවත් වෙන්නේ. ඒ සතිය තීව්‍ර වෙනවා. ඒ සතිය වැඩේ යොදවන්න ඒ නිසායි එදිනදා වැඩ කටයුතු කරන කෙනාට අපි භාවනා කරනවා කියලා කියන්නේ නෑ. නමුත් ඔහුගේ මානසික කාර්යයක් කියනවා. නමුත් මෙතෙන්ට එනකොට අපි විශේෂ වචනයක් කරනවා භාවනා කරනවා කියලා සතිපට්ඨාන කරනවා. මේ සතිපට්ඨාන කියන වචනේ අර්ථය බොහෝම මේ අවස්ථාවේදී ඒ කියන්නේ මේ ධම්ම වවත්තාන අවස්ථාවේදී ප්‍රකට වෙනවා. අපි දන්නවා සතිය කියලා කියන්නේ අමතක කරනවා නෙවෙයි, පෙරපහුව වෙනවා නෙවෙයි, නිින්දට වැටෙනවා නෙවෙයි, ඊ타නත්ම සජීවීව එන අරමුණේ ඕනෑම දෙයක් පිළිගන්නා සුළු ස්වරූපී ඒ අරමුණ දිහා යෙදවීමයි අක්‍රමාදී ස්වરૂපයයි. ඊගාවට මේ සතිය පිහිටවනවායි කියලා කියන්නේ අරමුණ විශේෂයෙන් මෙනෙහි කරන හිත යොහුසුලෝ ක්‍රියාත්මක කෙරවීම. ඒ මොකද අරමුණ අපි දැන් මේ සතිපට්ඨානට යෙදෙන අරමුණ කියන්නේ සීමාන්තික වේගයක් ඇති දෙයක්. ඉන්දීම හැකිලිම එහෙම නැත්නම් ආනාපානය හෝ වේවා යම් යෝගාවතේ ඈත ඉඳලා කම්මැලිකමට බලාගෙන ඉන්නවනේ ඒ යෝගාචරය කියන්නේ මම විනාඩි 10ක් 15ක් හිත යොදාගෙන හිටියා නමුත් ඒකේ කිසිම වෙනසක් දකින්න බෑ. ඔව් සංකාණයේ දැක්කම සංකාණයේ විතරමයි දකින්නේ. මොකද යෝගාචරයාගේ එළවොම යදවොම ශ්‍රද්ධාව කුසල ඡන්දේ මදි මේක ධාතු මතක ස්වරූපේ දැකගන්න. නිස්සත් නිජීව ස්වරූපේ දැකගන්නේ කියන එල්ලේ නැහැ. එහෙම නැත්නම් සංකාණය දකින්න කලින්ම නිස්සත් ස්වරූපේ දකින්න බලාපොරොත්තු හිතවිල්ලක් දකින්න බලාපොරොත්තු වෙනවා. මනස්කල්පිතයක් හිතලුවක් දකින්න බලාපොරොත්තු වෙනවා. දෙපැත්තෙම අවුල්. ඒකට ක්‍රමයක් කියනවා. අපි ඒක මතක් කරගත්ත විදිහ සූත්‍රානුකූලව කියලා කියන්නේ නූලට කියනවා. මේ නූල කියලා කියන්නේ හරියට පෙර මඟ ගමන් කළා වූ සත්පුරුෂයන් විසින් ඉව ඇඳලා පෙන්නපු ක්‍රමය. ඒ ක්‍රමයේ ඉක්මවනවා නම් පඬිතකම නිසා, ඒ ක්‍රමයේ ඉක්මවනවා නම් මෝඩකම නිසා, ඒ පුද්ගලයා පිටකොට ගිය පුද්ගලයා. ඒ නිසා හරියට නූලට කටයුතු කරනවා නම් අරමුණ දිහා සංධානය දැක්කම සන්තෝෂ වෙන්න පුළුවන් දැන් අරමුණට හිත යෙදුණා. නමුත් මේ ආන්තන් පටන් ගත්ත විතරයි ඊගාට මේකේ ආකාරය දැක ගැනීමට ගැඹුරට හිත යොදවනවා නම් ලං වෙනවා නම් අන්න ඒ අර දැක්කට වැඩි විශේෂයක් දකින්න. ඒ දැකලා සන්තෝෂ වෙන්න තු දිගයට කරගෙන ඥාන ධාතු ස්වરૂප වලට ආ වූ ක්‍රියාකාරකම් පදවීම් පෙරපීම් කලන උණුසුම් සිසිල් ගති ගොරෝසු මුරුදු ගති දැක ගන්න පුළුවන්. මේ විදිහට ලං වෙන්න ලං වෙන්න බලනවනම් වහවහ ඒ දකින්න බලන වාරයක් පාසා ප්‍රතිපත්තාණේ මූලික ආනිසංශය පිටිපිරිසිදු වීම කෙලෙස් වලින් දුරු වීම මෙතන මොකක්ද කෙලෙසේ කියලා කියන්නේ මෙතන සතෙක් ඉන්නවා කියලා අපි පිළිගන්න තිබුණා නම් යම් මතයක් ඒකට ඉඳ නැතුව යනවා ජීවියෙක් මෙතන ඉන්නවා කියන අදහස නැතුව යනවා ආත්ම ස්වરૂපයක් තියෙනවා කියන අදහස නැතුව මෙතන ධාතු මට්ටකය කියන අදහස පහළ වෙනවා. මේ විදිහට භාවනාව සතිය පවත්වනවනම් මේ පවත්වන වාරයක් ආසා යෝගාවචරයාගේ සිත පිරිසිදු වීම මූලිකම ආනිසංසය මෙතන ඉදිරිපත් ඒ මොහොතක් පාසා ඒ විදිහට අරමුණට හිත එල්ල වෙලා අරමුණේ යත්තා වූ ධාතු ස්වરૂපයේ පමණක් හෝ අරමුණේ ආවේනික ලක්ෂණය, තෙජ්ජ ලක්ෂණය, අත්‍යන්ත ලක්ෂණයේ දකිමින් පවතිනවනම් කවදාකවත් යෝගාචරයට ඒ මොහොත උදෙසා ඒ මොහොත වතයෙන් ශෝක පරිදේව කරන්න වෙන්නේ. දුක්ඛ දෝමනස් ස්වභාවයකට පත් වෙන්නේ. න්‍යාය සාධිකමාය කියන්නේ ක්‍රමයේ තේරුම් ගන්න මොහොතක් බවට පත් වෙනවා. තමයි දැනගන්නවා අරමුණ තරහා එකක් අරමුණ ආසකරන ප්‍රියමනාප ආදර අරමුණක් අරමුණ විකුක්සාජනක එකක්, දිය දනවන එකක්, මධ්‍යස්ථ එකක් පිම්බීමක්, හැකිලීමක්, ආස්වාදයක්, ප්‍රස්වාදයක්, හැරීමක්, නැවීමක්, දිගහැරීමක්, බැලීමක් මේ සෑම දෙයක්ම ධාතු ස්වરૂපයෙන් දැක ගන්න තාක්කල් ඔහු තුල ශෝක පරිදේව කරන්නට හේතු කර්මයේ හියෙන්නේ දුක්ඛ දෝමනසයට හේතු වෙන්නේ නැහැ න්‍යායස අධිකමයි න්‍යාය දැනගන්නවා සූත්‍රය දැනගන්න නූල දිගේ යන ඒ තරම් මේ ආනිසංස දෙන්නේ අර සාමාන්‍ය සතියේ ඉක්මවලක් තීව්‍ර සතියකට හිත යෙදිච්ච නිසායි වෙන විදිහකට කියනවා නම් අරමුණ ආත්පස අල්ලා ගන්නවා සතහනවා. ඒ දිශන බලන ඉන්නකොට ඒ සතහනේ වෙනස් වෙන ආකාරයට හිත යෙදෙනකොට අරමුණ විනිවිදිනවා. නැත්නම් අරමුණට ඉතාම සමීප වෙනවා. ඒ තුල ඒ වෙනස් වීම තුල වෙනස් වෙන්නේ තේජෝ ධාතුවද ආපෝ ධාතුවද වායෝ ධාතුවද පඨවියද නැත්නම් තද බව සිසිල් බවද තද බව මෙලෙක් බාද උණුසුම් සිසිල් කමද නැත්නම් තෙරපීන් තද වීමද කියලා බලාගෙන ඉන්නකොට අන්න කිනි මේ විනිවිද යන ගතිය අරමුණට බැසගෙන යන ගතිය මතුවේ. නමුත් යෝග ආචරයට කලින් කියපු විදිහට මම මේ අරමුණට ආවේනික ලක්ෂණම දැක ගන්න කියලා. කාදයෙන් පෙරපෙන ගතිය බලන්න පණින්න ගත්තොත් සාතහන දකින්න නැතුව සිද්ද ලක්ෂණය දකින්න නැතුව ඒ වෙන ගමනක්. මේ ක්‍රමයේ ඉක්මෝල යන ගමන අතිදහවන. ඒ ඇති ධර්මයේ නිසා පිටකොට. තමන්ගේ යොදන ශක්තිය වීර්ය සියල්ලම සැකේ පිණිස පිට වෙනවා. කවදාකවත් නිර්වෝල් භාවය ඇති වෙන්නේ නැහැ. ආත්මේ ජීවිතේ ඉබේම රිංග ගන්නවා. ඒ මොකද මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන මමෙක් පිටිපස්සේ දැන් ඉන්නවා. ඒ කියන්නේ අර දික්කියට ඉඳ කියලා දික්කියට කරකට දාගෙන ආයේ මේ යන්න හදනවා. මේ ප්‍රතිඵල අපේක්ෂාවක් ඕනේ නැහැ. ක්‍රමයක් කියනවා. ඒ ක්‍රමයේ සාහවර වෙන විදිහට ක්‍රමයේ පිළිබඳ ගෞරවය ඇති කරගෙන ක්‍රමයේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගෙන ඇදහිල්ලෙන් කරනවා නම් ඉබේම හිත අරමුණට අදුම තරමින් සංඛාණයේ වශයෙන් නැත්නම් ආකාරය වශයෙන් බැඳෙනවා කියලා කියන්නේ අර මමෙක් ජීවිතයේ ආත්මයක් නැති වෙන්න පටන් ගන්නවා. අරමුණට කිඳා බැහැීම සිද්ධ වෙනවා. මේ කිඳා බැහැීම නිසා සතියට දෙන මූලික ලක්ෂණ පෙන්වන්නේ අපි ලාපන ලක්ෂණ. හරියට පොරොප්ප කෑල්ලක්, විජිපෝම් කෑල්ලක්, ලී කෑල්ලක් වතුරට දාපුවාම ඒ වතුර මත්තකේ එහාට මෙහාට හැප්පී හැපී එනේන හුලන් රැල්ලට එහාට මෙහාට වැඩි වැඩි පවතී. ඒ වාගේ තමයි මේ අතිධාවන යෝගියෝ එහෙම නැත්නම් සම්මෝහයේ අධික යෝගී අරමුණේ හිත යෙදුවට කවදාකවත් අරමුණ සිඳා දහගන්න තරම් වර්තාරකමක් නැහැ බලන්න. එනා හැම වෙලාවෙම මතු පිට තමයි එහාට මෙහාට ඉන්නේ. ඉතින් හුලඟක් ආවත් එහෙට ගහගෙන යනවා. මෙහෙට ඕලරක් ආවත් මෙහෙට ගහගෙන යනවා. ඒ නිසා යෝගාවචරයට ඔස්සලගේ මැස්ස යන්න බෑ කියලා කතාවක් තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වයකට පත් වෙනවා. කාමදාකවත් නෑ භාවනාවේ ආරක්ෂාව. හැම වෙලාවෙම තියෙන ලෞකික ආරක්ෂාව විතරයි. තමන්ගේ දැනුම, තමන්ගේ බල පුළුවන් කාර්කම්, තමන්ගේ අනිකුත් කියන මදමාන තමයි ඉදිරිපත් වෙන්නේ. භාවනා ආරක්ෂාවක් ධාතු මතක ස්වරූපයෙන් දෙයක් දැක ගන්නා ස්වරූපයක් නැති. මේ නිසා සතියේට අපි අහලා තියෙනවා අපිලාපන ලක්ෂණ විලාපන භාවය කියන්නේ බොල් ස්වරූපයේ මත පිට කොලාපයි ස්වරූපය අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ හරියට ගලක් වතුරට දැම්මා වගේ යකඩයක් වතුරට දැම්මා වගේ ගිනිගත් යකඩයක් කොළපතකට දැම්මා වගේ කාගෙන බහින්න ඕනේ ගැඹුරට අර මුනේ මුලින්ම කෙනෙක් දකපුවාම මූල දකින්න වගේ අරමුණේ සංතානය දකින්නවා. ඒ දැකලා අරමුණේ ආකාරය දකින්නවා. ඒ දැකලා තව දිගට බලහිනකොට අරමුණේ දෙජලක් වෙන පිළිතියෙද. දැන් ක්‍රමයෙන් හිත ධාතු ස්වરૂපය දැක ගන්න තියෙනවා. මේ තාමත් ප්‍රඥප්තිය. නමුත් අරමුණේ ලොකු වෙනසක් ලොකු සමීපකමක් ලොකු හැඩතල වල වෙනසක් දකින්න මේ දකින දකින වාරයක් පාසා ඒ ධන්වල අන් වෙන මොහොතක් පාසා යෝගාචරයා මුලින් බුදු සජානන් වහන්සේ ඇදගෙන ශ්‍රද්ධාවක් තිබුණා නම් ඒක නැවත නැවත ඔප්නයි. ඒක ප්‍රකට වෙනවා ඒක තහවුරු වෙනවා. භාවනා කරන ඇත්ත ඒක දාන්නේ. මේ තහවුරු වීම නිසා අද මම මේ භාවනා මට්ටමේ මේ සිද්ද ලක්ෂණය දැකගත්තා. මේ ඉදිරියටත් මේ නිත්‍ය ආදිත්‍යක සම්පූර්ණ සමූල ඝාතනයේ ක්‍රාන්තියක් මේ කෙලෙස් නොයේ ධර්මවල පිරිසුදු කරගන්න තරම් ශක්තියක් මාතුල තියෙනවා කරගන්න පුළුවන් කියලා තව තවත් කුසල ඡන්දේ තියුනේ. වෙන්න වෙන්න තවත් ඇතුළට කිමිද යන්ට වීර්ය වැඩි. අන්න එවැනි ලක්ෂණ සහිත සතියට කියනවා අපි ලාභන ලක්ෂණ. මේක වතුරට ගලක් දාගුවාම සිඳා පහින්නාසේ. යෝගාවචරය ධාතු මත්තික ස්වરૂපයේ දැක ගන්නා ආකාරයක සෑම අරමුණක් මෙහික. එතකොට ඔය එදිනෙදා මතුවෙන ප්‍රශ්නේ බොහෝ විට අධිකරණ මට්ටමට යන්න දෙන්නේ නැතුව අනන්තව විසඳා ගන්න පුළුවන් වෙනවා මේ සංස්කාර ගොඩක් එක්ක. මේ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය වූ දේවල් තමයි. විතර දුරට ගියොත් අපිට වෙලා නැහැ. ඒ නිසා මේ දේ ධර්ම ධර්ම වවත්ථාණයෙන්ම ඒ මොහොතේ නැත්නම් පසු වෙනකොට යෝගාවචරයට වැටෙන්න පටන් අර ගන්නවා. අර තියෙන දල දඬු ගති, මොරොන් ගති ක්‍රම ක්‍රමයෙන් මෙලෙක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි යමක් ඉගෙන ගත්තා නම් සතියේ අපිලාපන ලක්ෂණයේ විදිහට යෝගාවචරයට භාවනාවේදී පින්වීමක් පාසක්. හිත යදන වාරයක් පාසය තේරුණා. ඉඳ ගන්නා හිත ගන්නා වාරයක් පාසක්. ඇති පිය හෙලන වාරයක් පාසා දක්වා අනිකුත් මේ ශරීරයේ සෑම ක්‍රියාවලියක් තුළම මේ ශ්‍රී නිර්මල බුද්ධ වචනය තේරුම් කරගන්න අවස්ථාවක් අපට ලැබෙනවා. ඒ වගේම තමයි අපි අරමුණට එල්ල කරන්න ඕනේ නම් අරමුණට නැවත නැවත යොදවන්න නම් අපි අරමුණට අඳුම තරමේ මූල දීගෙන ඉන්න ඕනේ. අපි දන්නවා එල්ලේකට දුනු ආය විදින්ට නම් ඒ දුනු ආය එල්ල පිටිපස්සට යන්නේ නැහැ කවදාකවත්. එල්ල පැත්තට යන්නේ නැහැ. කෙලින්ම එල්ලට මූල දෙනවා. ඊට පස්සේ තමයි හරියට චිත්තක එල්ල කරන්නේ. මේ වගේම තමයි අපිට අප්‍රිය අමනාප අරමුණක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ඒක හොඳ නෑ කියලා ඇහි කොනින් බලාගෙන අපි ඒක භාවනා කරන්න ගත්තොත් එනත ඒක පිළිබඳව අකමැත්ත යකි මේ පහුවෙන් ඉඳ ඇරලා භාවනා කරන්න පටන් අරගත්තොත් අරමුණට මුල දුන්නා වෙන්නේ. අරමුණ ප්‍රේමනාපයි. අපි ඒ නිසා අරමුණට ප්‍රේමනාප භාවයේ යටිපහුවෙන්ට ඇරලා ඒක හිතේ ආරස්සා වෙද්දී මේක ධාතු ස්වරූපයෙන්ම දකින්න ඕනේ මේක නිස්සත්ත්ව ස්වරූපයෙන් දකින්න ඕනේ කිව්වට කවදාකවත් ඒ අරමුණට මුහුණ දුන්නා වෙන්නේ අඩතුරාවක් තිබෙන අතර බැලුවා. ඒ නිසා විෂාදුනක භාවය විශේෂ අරමුණට අභිමුඛ භාවය කියනවා. ඒක ප්‍රතිස්පර ප්‍රතිස්පන්න වෙනවා. ඒක හේතු වෙනවා මේ සතිපට්ඨාන භාවනාව නැත්නම් සතියට ප්‍රතිස්පන්න කරනවා. අසන්මෝහ රසයේ තියෙනෝනේ භාවනා කරන වෙලාවේදී මම මේක කරන්නේ මොකටද? මේක වෙන්නේ කොහොමද? මේක කරලා මෙතන ආනිසංස තියනවාද එහෙම නැත්නම් අරමුණට කෙලින්ම මූණ දුන්නට අරමුණ මෙනෙහි කරාට ඔය කියන තරම් සතිපට්ඨානයේ ආනිසංස ගන්න පුළුවන්ද එහෙම නැත්නම් ඔය භාවනා කරනකොට ඔය තාලෙකම හැම අරමුණකටම නැංවීමක් අරමුණෙන් අරමුණටම ඔය කියන විදිහට අකණ්ඩව සතියක් ඔය කියන කිව්වටම අවශ්‍යද අන්න ඔය විදිහේ ඒකදෝ මේකදෝ කලබල භාව තියනවනේ ඒ තුල සත්‍ය ජීව ආත්ම ස්වરૂපේ කරපදිනවා. නිස්සත්නී ජීව ස්වરૂපේ ධාතු මතක ස්වરૂපේ කළයි. වල්මත් වෙනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ එක ක්ෂණයක් හරි කමක් නැහැ. ආරමුණට හිත නංවනවා නැවත නැවතත් වෙනවා. පුළුවන් නම් ක්ෂණ දෙකක්, පුළුවන් නම් ක්ෂණ තුනක්. අන්න ඔය විදිහට සම්මෝහ ස්වරූපයට ඉඩ දෙන්නේ නැතුව එහෙම නැතුව කියනවා නම් මේ ධාතු ධම්ම සම්මෝහය ආරසා කරගෙන භාවනා කරන්නේ නැතුව ධම්ම වවත්තාණයම ආරසා වෙන විදිහට ඉදිරියට යන විදිහට භාවනා කරනවා නම් සතිය රසය. එන්නත සතියෙන් තමන්ට ලැබෙනදී මේ භාවනා කරනවා නම් එක තත්පරයක් එක ක්ෂණයක් ඒ ක්ෂණය තුල යෝගාවචරයට වැටෙනවා නිදි ධාතු මතක ස්වරූපය. ඉතින් මේ යෝගාවචරය අර කියන විදිහේ ශ්‍රද්ධාවක් අර කියන විදිහේ කුසල ඡන්දයක් සහිතව මේ මොහොත දෙමොහතක් කරගන්නවා නම් දෙමොහතක අසම්මෝහ භාවයේ ධර්ම වවස්ථානේ පවතී. තුන් මොහොතක් හතර මොහොතක් විදිහට මේ අඛණ්ඩ භාවය එන්ට එන්ට උතුම් විදිහට යෝගාවචයට උතුම් ශ්‍රද්ධාවේ කුළු ගැන්වීමක් කුසල ඡන්දයේ කුළු ගැන්වීමක් මේ නිසාම හිත උත්සාහන ලක්කන උත්සාහ කරන සුළු ස්වරූපයක් පුදුම විකාරයක් මේක කවදාකවත් නිදිමත කුසීත හිතකින් අත්දකින්න පුළුවන් දෙයක් නෙවෙයි වැඩේ යදෝප හිතේ එකින් එකට බිම නොතබා දිගට දවස මුළුල්ලේ තදින්දේ පතුනවන්නා වූ යම් මොහොතක් වෙනවා. ඒ සෑම අවස්ථාවකම අඛණ්ඩව සතිය පවත්වමින් කියන අදිස්ථානයේ එන්නත් ඒ අදිස්ථානයේ කටයුතු කරන්නත් මේ කියන සූත්‍රානුකමයට වැඩේ. නූලට වැඩි යනවා. එහෙම යනවනම් ඒ කරන මොහොතක් මොහොතක් පාසා යෝගාවචරය අතම අභ්‍යන්තර ගුණ ධර්ම විශේෂයෙන්ම මේ පංච බල පංච ඉන්ද්‍රිය ධර්ම වැඩිම හේතු වෙනවා. ඒ නිසා සම්මෝහය දුරු වෙන්න පටන් ගන්නවා. නිස්සත්ත නිජීව ස්වરૂපේ මතුවෙනවා සත්‍ය ජීවිත ආත්ම ස්වરૂපේ දුරු වෙන්න පටන් ගන්නවා. ඒ තමයි සතියක් Tamanට ප්‍රතිලාභ වශයෙන් ගෙන දෙන දේ. එහෙමනම් අර විදිහට විෂයාත්මක භාවයේ තියෙනවා. එන අරමුණ කොයි දේ හෝ වේවා මූල දෙන ගතිය තියෙනවා. ඒ වගේම තවත් අපි ඉගෙනගෙන තියෙනවා සතියේ අද්දනා වෙන දේ ප්‍රතිආසන්නම හේතු වෙන දේ තමයි මේ සතියට ඉදිරියට යන්න වැඩෙන්න හේතු වෙන දේ තමයි මුල් මුල් වශයෙන් කැඩි කැඩි බිම වැටි වැටි පුදු කරා වූ ලදරු සතිය මතු මතේ පහළ වෙන මෝරණ සතියට හේතු වෙනවා. අදත් භාණය. ඒ නිසා යෝග අවතරයට අර විදිහේ මුලින් මුලින් අර තරම්ම අරමුණේ ලොකු ගොරෝසු අප්‍රිය අරමුණක් නම් මොන දී ගන්න බැහැ. ඊටාම ප්‍රියජනක ඊටාම සිත් ගන්න අතුරු ආලවන්ත අරමුණක් නම් එහි බැඳීම වලක ගන්නත් බැහැ. නමුත් සතිය පිළිබඳ යාන්ත හැඟීමක් ගන්න. මධ්‍යස්ථ හැඟීම් වලදී නම් මධ්‍යස්ථ අරමුණ වලදී නම් හරියයි. හොඳට හිත සමාධිවත් වෙච්ච ගානක් සතිය හොඳටම හරියයි. මේ විදිහට සතිය වැටි වැටි තමයි නැගිටින්නේ මුල් කාලේ. අන්නේ වැටි වැටි නැගිටින සතිය තමයි පහ වෙනකොට මේ ධර්ම අවස්ථානට හේතු වෙන්නේ. එහෙම නැතිනම් තීව්‍ර සතිය විදිහට සතිපට්ඨාන සතිය විදිහට වැඩේ. ඒ නිසා යෝගාවචරයා මුල් මුල් කාලේ පවත්වන සතිය කැඩෙනවය අරමුණට හරියට හිතේ ඉල්ල වෙන්නේ නැතය අරමුණෙන් මට නැත්තම් ආරක්ෂාව සම්පූර්ණ නැතය කියලා පසුබාහට අවශ්‍යතාවයක් නැහැ. මේ කැඩි කැඩි වැටි වැටි උපදින සතිය තමයි පසුපස්සේ මතුවෙන දැඩි සතියට හේතු වෙන්නේ. යම් තාක් මේ ලෝකේ මා වශයෙන් කියනවා මහලිගන්දී අත්තාව වැලිකට ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් ආර්යයන් වහන්සේලා මේ ලෝකේ පහළ වුණා සත්‍යයි. ඒ සෑම ආර්යයන් වහන්සේලම මෙන්න මේ විදිහට කැඩි කැඩි වැටි වැටි යන සතියකින් තමයි පටන් ගන්නේ. කවදාකවත් කෙනෙකුට මේ ගහින් දෙවියෙක් ඉන්නා වගේ එකවරම සතියෙන්නේ නැහැ. සංසාරේ පුරා පුරුදු කළ වැරදි වැරදි කරගෙන ගිය මේ මුල් සතිය කාය ආදී සතර සතිපට්ඨානාදී සඳහන් කරන්නේ මුල් මුල් සතියෙම තමයි පසුපස සතියට හේතු වෙන්නේ. මේක යෝගාවචරයේ අත්දකින්න විදිය බොහොම විචිත්‍රයි. කොහොමද? අපි හිතමු අපි ක්ෂණයක අසතියෙන් ගත කරනවා. එකපාරට මේ අර කාරාපක සතිය අප්‍රමාදයේ පහළ වෙලා මතක් වෙනවා ශා. මම ප්‍රතිමත් වෙනවා. ඒ මොහොතට මේ ඉදිරිපත් වෙන ආරමුණ මත යෝගාවචරය අර ඇති වුණා වූ ඡන්දේ මත කරණී කියන හැකියාව මත සතිය පිහිටුවා ගත්තොත් සතිය පිහිටුවාට පස්සේ එන මොහොතට අර සතිය දික් කරන්න ලේසි. මේ විදිහට දෙසතියක් සතිමත් දෙමොහතක් සතිමත්ව හිටියන තවත් එක බොහොතකට ඒ සතිය දික් කරන එක ලේසි. ඒ මොකද අර මුලින් ඉතාම ගොරෝසු මට්ටමේ අසතියෙන් සතියට නංවපු ගැම්ම නිසා ඊගා මොහොතට ඒක පවත්වාගෙන යන එක ලේසි. ඊගා මොහොතේකට තවත් ලේසි. අන්න ඔය වගේ තමයි යෝගාවචරය දවසේ කටයුතු වලදී සතිය පිහිටීමේ මූලික අදිස්ථානය ඇතුව කටයුතු කරද්දී මුලදී ලැබෙන හරියක් වෙන්නේ පාඩම. අලාභයි. නමුත් කුසල ඡන්දය කියන මේ ධර්මතාවය කියනවා පුදුම විදිහේ විහෙසක ගන්නට පුළුවන්. නිතර නිතර යොදවන්න පුළුවන් ශක්තිය ශ්‍රද්ධාව පදනම් කරනවා. මේ නිසා කමක් නැහැ. උපතේකුදු මහරහතන් වහන්සේලා මේ විශේෂ අනන්ත අප්‍රමාණ ජීවිත පූජාවෙන් කටයුතු කළා. ආත්ම ගණන් උත්සාහ කළා මමත් උත්සාහ කරමි කියන අර කුසල ඡන්දය නිසා කරගෙන කරගෙන යනකොට හරි යෑම නිසා ඒක පැවැත්වීම ලේසි වෙනවා. ගණන් පත්‍රි ගණන් ඉගෙන ගන්න කාලේ එක ගානක් හරියට හරි ගියොත් කාගවත් උදව්වක් නැතුව මම හදමි කියලා හිතගෙන ඉඳගෙන පටන් අරගෙන යන ගානක් හරි ගියොත් අපිට හිතනා මුළු ගණන් පොතම දැන් ඉවර කරන්න පුළුවන්. ඒ නැත්නම් මේ මුළු ගණන් අභ්‍යාසම ඉවර කරන්න පුළුවන්. ඒ නිසා අදුම තරණියෝ ඒ ගණන් කාර්යයට ඊගාව ගානට කිසි සැකයක් නැතුව එළඹෙන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. මෙන්න මේ වගේ තමයි සතිය. වැඩි කැඩී යන සතිය තමයි ඉදිරියට උදව් වෙන්නේ. මේ විදිහට සතිපට්ඨානෙ කියනවා නම් යම් කිසි විදිහට කාය ආදී සතර සතිපට්ඨානයේ ඉර සංඥාව ප්‍රතිපත්තාන පදනම් වෙනවා කියලා මේක යෝගාවචරයට අදාළ ගන්න පුළුවන්. එතකොට ප්‍රතිඋත්පන්න දේ විදියට විෂයාභිමුඛ භාවයේ වගේම යෝගාවචරයේ විශේෂ ආරක්ෂාවක් සතියෙන් සාලදෙනවා. අරමුණ බොහෝම අප්‍රියමනාප වෙන්න පුළුවන්, ප්‍රියමනාප වෙන්න පුළුවන්, කිඳීම වෙන්න පුළුවන්, හැකිලින් වෙන්න පුළුවන්, බැලීම දැකීම වෙන්න පුළුවන්, ආග්‍රහණය කිරීම වෙන්න පුළුවන්, නැමීම දිගහැරීම වෙන්න පුළුවන්, ඉඳ ගැනීම හිත ගැනීම වෙන්න පුළුවන්. ඇති පිළිලංග එහෙම වෙන්න පුළුවන්. මේ කොයි දෙයක් යෝගාවචරය මේ විදිහට සතිය පිහිටවනවා නම් දිගින් දිගටම දිගින් දිගටම සතිපට්ඨාන ඵල පිළිපදිනවා. සතිපට්ඨාන කියන්නේ මොකක්ද කියලා වටහා ගන්න. සතිපට්ඨාන මාර්ගයේ දිගේ ඉදිරියට යනවා. ඒ අනුව උක්කන්නිත්වා පග්ගන්තිත්වා පත්තරිත්වා පවත්ති කියන විදිහට අර පා කියන උපසර්ගයේ අර්ථ ඉතාමත්ම විචිත්‍ර යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. නමුත් අද දවසේදී නියමිත කාලයෙන් සමාන නිසා යෝගාවචරයන්ගේ මෙතෙක් ලැබුවා වූ අධ්‍යක්ෂින් සම්භාවයට මේ ඊටාම පවිස්තරව සපේනේ මූල ධර්ම ප්‍රවාණයක් එකතු වීමේ ඒකාන්තයෙන්ම දුර්වලත්වලා තියෙන හිතක් නම් ඒක උනන්දු කිරීමටත් උනන්දුවට පවතින හිතක් නම් ඒකට වඩා වඩාත් මාර්ගය කලෙවි වීමටත් කලෙවි වීම පවතින මාර්ගයට තවත් යොද ගැනීමක් වශයෙන් මේ ධර්මයේ ඒකාන්තයෙන් හේතු වේවා එසේ වීමේ සියලු දනාදීම සතර සතිපට්ඨානාදී භාවන වඩ වඩා දියුණු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. ධර්මානුශාසනාව වූ අධිදේශකයන් නිසිරිගල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ